ඒතර මේ ධර්මදේශනාවේදී ඇත්තටම භාගතුන් වහන්සේ උපක්ලේශයන් ගැන යම් පමණක සඳහනක් කරනවා. ඉතින් ඇත්තටම උපක්ලේශ ගැන අපි ඊට කලින් සාකච්ඡා කළා වෙනත් අර්ථයකින්. උපක්ලේශ පිළිබඳව මූලික අර්ථ තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි සමත භාවනාවක් යම්සි කෙනෙක් වඩනකොට ඒ සමත භාවනාවට පැමිණෙන විවිධාකාර බාධාවන් වශයෙන් එහෙම නැත්නම් අපිට හඳුනා ගන්න අමාරු සියුම් මන්දමේ කෙලෙස් වශයෙන් නැත්තම් වෙස් වලාගෙන පැමිණෙන කෙලෙස් වශයෙන් අපිට උපක්ලේශයන් හඳුනා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් තමයි අත්‍තරම අපි කලින් දේශනා මාලාවේදී උපක්ඛිලේශ සූත්‍රය මුල් කරගෙන සාකච්ඡා කළේ. ඊට පස්සේ තවත් එනවා උපක්ලේශ සම්බන්ධයෙන් විස්තරයක් විසුද්ධි මාර්ගයේ. ඒ තමයි විපස්සනා උපක්ලේශ වශයෙන්. විපස්සනා භාවනාවක් වඩද්දී ඒ පැමිණෙන විවිධාකාර ප්‍රතිඵලයන් පාදක කරගෙන කොහොමද හිත රැවටෙන්නේ ඒවා කොහොමද උපක්ලේශ බවටපත් වෙන්නේ කියලා තවත් සාකච්ඡාවක් උපක්ලේශ ශීර්ෂයෙන් එනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි අතරම අපි මේ අද ඒ වගේම ගිය සතියේත් සාකච්ඡා කරමින් යන්නේ. ඒ තමයි රාග ద్వේෂ මෝහ තවදුරටත් විස්තරණය වෙලා යනකොට යනකොට ඒවා තවදුරටත් විහිදලා යනකොට තව තව බෙදිලා ප්‍රභේද වෙලා යනකොට ඒවයෙන් කොහොමද තව සියුම් කෙලෙස් හටගන්නේ ඒ සියුම් කෙලෙස් වලටත් උපක්ලේශ කියන වචනය භාවිතා වෙලා තියෙනවා. අන්න ඒ සම්බන්ධ විවරණයක් තමයි ඇත්තටම මේ වත්ථූපම සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ සූත්‍රය දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ එක්තරා උපමාවක් දෙනවා. ඒ තමයි වස්ත්‍රයක උපමාව. <clears throat> ඒ නිසාමයි මේකට වත්ථූපම කියන නම යෙදিলা තියෙන්නේ. මේ වස්ත්‍රයක උපමාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මුලින්ම යම්කිසි අපිරිසුදු ඒ වගේම කිසිම පිළිවෙලක් නැති වස්ත්‍රයක් තියෙනවා නම් අන්න ඒ බඳු වස්ත්‍රයකට යම්සි මිනිසෙක් රජකෙක් යම් හෝ පිරිසුදු වර්ණයක් ගන්වන්න ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. රතු පාට දාන්න ගියාට, කොළ පාට ගන්න ගියාට, නිල් පාට පොවන්න ගියාට ඒ කර්මය සාර්ථක වෙන්නේ නැහැ. මොකද අර වස්ත්‍රය අපිරිසුදුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපේ හිතත් ඒ අන්දමින් අපරිසුදු හිතක් නම් අපිට තියෙන්නේ. එතකොට ඉතින් ඒ බඳු සිතක් මුල් කරගෙන අපිට ඊළඟ ආත්මෙදි දුගතියක් දුගතියක් තමයි කැමති වෙන්න සිද්ධ වෙන්නේ. දුගතියක තමයි උපදින්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අද අපි මාතෘකාව කරගත්ත පරිදි බුදුරජාණන් වහන්සේ ඕකෙම අනිත් පැත්ත දේශනා කරනවා. ඒ තමයි යම් කෙනෙකුට පිරිසුදු හිතක් තියෙනවා. එයාට පුළුවන් සුගතියක් කැමති වෙන්න හරියට අර පිරිසුදු වස්ත්‍රයක් ඒ පඳු පවන කෙනෙක් නැත්තම් රදන් ගන්වන කෙනෙක් රජකෙක් එයා වෙන යම් හෝ පිරිසුදු වර්ණයක් ගන්වන්න ගියාම ලස්සන ලස්සන පාටක් ඒකට ගන්වන්න ගියාම පඳු පොවන්න ගියාම පාට ගන්වන්න ගියාම ඒක සාර්ථක වෙනවා. මොකද මේ වස්ත්‍රය බොහොම පිරිසුදුයි. අපි හිතමු මේක බොහොම පිරිසුදු සුදු පාට වස්ත්‍රයක්. ඉතින් අපිට රතු පාට ගන්වන්න අවශ්‍ය නම් ඉතින් ඒ කටයුත්ත සාර්ථකව කරගන්න පුළුවන්. නිල් පාට ගන්වන්න පුළුවන් නම් ඒක සාර්ථකව කරගන්න පුළුවන්. මොකද වස්ත්‍රය පිරිසුදුයි. ඒ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි අපේ හිතත් අපේ හිත පිරිසුදු නම් අපිට වමනා කටයුත්ත ඒ හරහා ඉෂ්ට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් හිත තියෙන්නේ තනිකරම මේ උපක්ලේශ වලට යට වෙලා මේ කෙලෙස් වලට යට වෙලා කෙලෙසුන්ගේ වහල් භාවයක තමයි හිත පවතින්නේ. ඉතින් ඒ අන්දමින් බුදුරජාණන් වහන්සේ කරන විස්තරයේ විවරණේ උපක්ලේශ ධර්මයන් 16ක් පිළිබඳව මෙතන සඳහන් වෙනවා. ඉතින් අපි ගිය සතියේදී සාකච්ඡා කළා කොහොමද මේ එකක් අරගෙන අපි ඒක හිතින් ඉවත් කරගන්න. එහෙමත් නැත්නම් සතිපට්ඨානය මුල් කරගෙන අපි කොහොමද ක්ලේශයක් හිතින් ඉවත් කරගන්නේ කියන එක ගැන සාහෙන්න දුරට අපි ගිය සතියේදී සාකච්ඡා කළා. විශේෂයෙන්ම සතිපට්ඨානයක් වඩන යෝගාවචරයෙක් සරලව ආකායනුපසනාවකින් පටන් ගත්තොත් එයා සිහිය පිටවන්න උත්සාහන්ත වෙනවා. ටික ටික සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න ඊට පස්සේ සම්පජඤ්ඤේ පවත්වන්න උත්සාහන්ත වෙනවා මේ කය පිළිබඳව මේ තියාගත්ත අරමුණ පිළිබඳව විස්තර විභාග බලන්න උත්සාහන්ත වෙනවා ඊට පස්සේ මේ කටයුත්ත සාර්ථක වෙන්න සාර්ථක වෙන්න ටික ටික එයාට එයාට පුළුවන්කමක් ලැබෙනවා තව ටිකක් ගැඹුරින් සූක්ෂමව මේ දෙහා බලන්න විස්තර සහිතව බලන්න මේවා ඇතිවීම නැතිවීම ස්වභාවයක් වෙනස් වීම ස්වභාවයක් විපරිණාම ස්වභාවයක් පිළිබඳව තේරුම් ගන්න දැන් ටික ටික යෝගාවචරයට පුළුවන් වෙනවා. ඊට පස්සේ මේකෙම තව සියුම් වීමක් වශයෙන් වේදනානුපස්සනාවේදී එයාට මේවා තියෙන වේදනා ස්වභාවය සැප වේදනා දුක් වේදනා නොදුක් නොසුව වේදනා කියලා මේ කය මූලික කරගත්ත වේදනාවන් හඳුන ගන්නත් පුළුවන්. ඒ වගේම හිත මූලික කරගත්ත සොම්නස් දොම්නස් වේදනාවක් වේදනාවන් හඳුන ගන්නත් පුළුවන්. දැන් මෙහෙම දැන් ටික ටික සූක්ෂම වෙමින් යන මේ ගමන ඊට පස්සේ හිතට යොදලා බැලුවොත් ඊට පස්සේ හිතෙත් පහළ වෙන විවිධ කෙලෙස් ස්වභාවයන් එහෙමත් නැත්නම් කුසල් ස්වභාවයන් අකුසල් ස්වභාවයන් මේවා හඳුනා ගන්නත් දැන් මේ යෝගාචරයට පුළුවන්කම ලැබෙනවා. ඒතකොට ඒ වෙනකොට යෝගාචරයාගේ හිතේ යම් පමණක සතියක් දිනු වෙලා සම්පජඤ්ඤයක් දිනු වෙලා ඒ නිසා යාට ඒ හිතේ පහළ වෙන කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනා ගැනීමේ කුසලතාවයක් දැන් පවතිනවා. ඒ නිසා යා කෙලෙස් වල වසඟයට ලක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට යාට ක්ලේශය ක්ලේශය වශයෙන් දකින්න පුළුවන් කමක් දැන් පහළ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔබඳු පදනමක් අපි මුලින්ම හදාගන්න අවශ්‍යයි අපේ හිතේ කෙලෙස් দমনය කරගන්න. ඉතින් ඊට මෙහාදී අපි ඇත්තටම කෙලෙස් দমনය කරගන්න එක්තරා අන්දමකින් වෙනත් ක්‍රම හරහා. උදාහරණයක් වශයෙන් අපි සීලයක් සමාදන් වෙලා ඉන්නකොට අපි මේ සීලය හරහා යම් පමණකට හික්මෙනවා. මොකද මේ හිතේ පහළ වෙන්නේ නිරන්තරයෙන්ම යම් යම් කෙලෙස් ස්වභාවයන්. ඉතින් ඒවට අනුව අපි කටයුතු කරන්න ගියොත් කයෙන් කටයුතු කරන්න ගියොත් වචනයෙන් කටයුතු කරන්න ගියොත් ඒක Tamanටත් අනුන්ටත් හානි කරයි. ඉතින් මේ බව තේරුම් අරගෙන කෙනෙක් කය හික්මවා ගන්න, කය සීලාචාර කරගන්න, වචනේ හික්මවා ගන්න, වචනේ සීලාචාර කරගන්න, සීලයක් ප්‍රයෝගී කරගන්නවා. ඉතින් එතකොට මේ මුලදි තියෙන්නේ සංවර ශීලයක් නැත්නම් විරති සීලයක්. ඉතින් මේ විදිහට අපි ඒ අකුසල් වලින් කයෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් වලින් වචනයෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් වලින් බේර ගන්න අපි සීලය පාවිච්චි කරනවා. නමුත් ඉතින් මේක එක අතකින් කියනවා නම් తాවකාලිකව අපි යොදාගත් උපක්‍රමයක්. ඊට පස්සේ අපි ඉන්ද්‍රිය සංවරයක් කරහාත් යම් පමණක මේ ආරක්ෂාව ලබා ගන්නවා. ඇහැ මුල් කරගෙන නරක දේවල්, වැරදි දේවල්, හිත කෙලෙසන දේවල් බලන්න යන්නේ නැතුව ආරක්ෂා වෙනවා. ඊළඟට කන මූලික කරගෙන ඒ හරහා විවිධ ශබ්ද හරහා හිත කෙලෙසෙන එක වළක්වා ගන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේම නාසය, දිව, කය, මනස මුල් කරගෙනත් සෑහෙන දුරකට අපේ ඉන්ද්‍රිය සංවරයක් හරහා ආරක්ෂා වෙනවා කෙලෙසුන්ගෙන් හිත බේරගන්න. නමුත් මේ ඔක්කොම ඉතින් තාමත් බැලුවාම හරියටම ක්ලේශයට එල්ල කරව පහරක් කියන්න අමාරුයි. හැබැයි නිවරදිවම ක්ලේශය හඳුනගෙන ක්ලේශය ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් පටන් ගන්නෙ චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් ආරම්භ වෙන යුගය කියලා කියන්න පුළුවන්. මොකද එතෙන්දී ඇත්තටම ක්ලේශය ක්ලේශය වශයෙන් දකින්න යෝගාවචරය ඉගෙන ගන්නවා. එතෙන්දී තමයි යාට මුහුණට මුහුණලා කෙලෙසයත් සමග සටන් කරන්න මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්ට එන්න නම් අර කියපු මූලික සුදුසුකම් ටික අපි ගාව තිබීම වැදගත්. නැත්තම් අපිට වෙන්නේ ඒ ක්ලේශය දිහා බලන්න ගියාම දන්නේම නැතුව ඒක අස්සට රිංගගෙන ඒකේ වහලෙබ් බවටපත් වෙලා ඒකට අනුයාත වෙලා ඒකෙම ළඟ ගන්න ස්වභාවයක් නැත්නම් ඒකට අපිත් දන්නේම නැතුව උදව් කරන ස්වභාවය. මොකද ඒ තරමට ක්ලෙලස් කේලස් කියන එක හරිම සූක්ෂමයි. හිත පොළඹවන සුළුයි සුළුයි හිත රවට්ටන සුළුයි. ඉතින් අන්න ඒ බඳු කෙලස් එක තමයි දැන් එහෙමනම් මේ අපිට ගණඳුන කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි එකපාරටම චිත්තානුපසනාවක් කරන්න කලබල නොවි මේ මූලික සුදුසුකම් ටික සකස් කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඒ මට්ටමට ටික ටික අපේ කායानुපසනාවක් වේදනානුපසනාවක් කරහා ඒ උවමනා කරන සුදුසුකම් ටික සකස් කරමින් යනකොට ඉබේටම වගේ හිත දිහා බලනවා. ඉබේටම වගේ හිතත් බලන්න පුරුදු වෙනවා. තියෝගාචරය ඒක ඊට පස්සේ වාර්තා කරනවා. සක්මනේ ඉඳද්දි මේ විදිහට මම සිහිය පවත්වමින් ගියා. ටික ටික මම කායanusasanaවේ යෙදුනා. ඊට පස්සේ දන්නේම නෑ ඔන්න හිතට යම්කිසි ද්වේෂයක් පහළ වුණා. ඉතින් ඒක මම දැක්කා. ඒක දිහා මම බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට ඔන්න ද්වේෂය නැති වෙලා අඩු වෙලා ගියා කියලා ඉතින් එයාට වාර්තා කරන්න පුළුවන් මට්ටමට අත්දැකීම් ලැබෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මේකේ තියෙනවා එක්තරා අන්දමක ස්වාභාවික ගලණයක්, ස්වාභාවික ගමනක්. අපි බල කළා චිත්තානුපසනා කිරීම වෙනුවට අර වගේ මූලික සුදුසුකම් ටික සකස් කරමින් යනකොට ඉදිරියට යනකොට නිතතින් හිත දිහා බැලෙන ගතියක් ඒ බලලා කෙලෙස් හඳුන ගන්න ගතියක් ඒකේ වහල් භාවයෙන් මිදෙන ගතියක් නිතතින් හට ගන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම සතියේ තානිසංශයක් වශයෙන් නැත්තම් සතියේ තියෙන සුවිශේෂ හැකියාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක්තරා උපමාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති කියලා. දැන් මේ සතිය කියන එක හරියට දොරටුපාලයක් වගේ ඒ හොඳට දියුණු කරගත්ත සතිය දන්නවා මේ හිතේ පැවැත්විය යුත්තේ මොනවාද හිතේ නොපැවැත්විය යුත්තේ මොනවාද කියලා. ඉතින් ඒක උපමාවක් වශයෙන් කියන්නේ දොරටුපාලයාගේ ක්‍රියාව. දැන් ඒ කාලේ දොරටුපාලයෙක් කිව්වහම එයා තමයි තීරණය කරන්නේ ඒ දොරටුවෙන් ඇතුළට යන්න සුදුසු කෙනා කවුද නුසුදුසු කෙනා කවුද කියන එක. ඉතින් එතකොට එයා දන්නවා මේ ඇතුළත් වෙන ඇතුළත් වෙන්න හදන කෙනා පිළිබඳ විස්තරයක් එයාට මතකයක් තියෙනවා. ඒ නිසා එයා එයාගේ නුවණ විචක්ෂණ බුද්ධිය පාවිච්චි කළා මේ පැමිණෙන කෙනා මේ ඇතුළු නුවර වාසියෙක් නම් එහෙමත් නැත්නම් යහපත් පුරවැසියෙක් නම් එයාට යන්න ඉඩ දෙනවා. එහෙම නැතුව යම්කිසි ඔත්තුකාරයෙක් නම් නැත්නම් සොරෙක් සතුරෙක් නම් එයාට යන්න ඉඩ දෙන්නේ නැහැ. මේ විදිහට යාගේ කාර්යයේ තියෙනවා අර නිවැරදි තෝරා ගැනීමත් වැරදි දේ අතහැරීමත් කියන ගුණය. ඔන්න ඔය ගුණය බුදුරජාණන් වහන්සේ නිසා සතියේ තියෙන ගුණය ඉස්මතු කරන්න තමයි දොරටුපාලයාගේ උපමාව දෙන්නේ. සතියත් එතකොට හරියට නිකන් දොරටුපාලයෙක් වගේ. අපි සතිමත් භාවයේ දිනු කරගෙන ඉදිරියට යනකොට ඒකට සම්පජඤ්ඤය එකතු වෙනකොට නුවණ එකතු වෙනකොට මෙන්න මේ වගේ අපි දෙහා බලාගෙන ඉන්න ගතියක්. නිරන්තරයෙන්ම අපිත් එක්ක ඉඳෙමින් සතිය අපිව නිවැරදි කරන ගතියක් පටන් ගන්නවා. ඉතින් එතකොට අපි ඒකට අවනත වෙන්න ඕනේ. ඒ සතියෙන් කියන අවවාදයට නතු වෙන්න ඕනේ. ඒක කියන දේ අහන්න ඕනේ කියලා අපේ හේතමානීව ඒ සතිමත් භාවයෙන් එන ඉල්ලීම අපි ඉෂ්ට කරනවා. උදාහරණයක් වශයෙන් අපි සක්මනේ යෙදෙනකොට මම කලිනුත් කිව්වා වගේ දැන් හිතට රාගයක් පහළලා තියෙනවා නම් සතියෙන් පෙන්ලා දෙනවා දැන් ඔන්න හිත රාග බරිතයි. හිතේ තියෙන එක්තරා අන්දමක නොසන්සුන් බවක්. හිතේ තියෙනවා දැවිල්ලක්. මේ රාගය නිසා පහළ වෙච්ච දැවිල්ලක් කියලා එයා සතියෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ අපි නුවණ පාවිච්චි කළා යම් උපක්‍රමයක් යොදලා ඒ පහළ වෙච්ච ක්ලේශය දුරු කර ගන්නවා. ඉතින් එතකොට අර සතියෙන් පෙන්වා දීමත් ඒ වගේ මේ කෙලෙසය අස්සට නොගිහින් ඒකට නතු නොවි ඒකට වහල් නොවි ඒකට මුලා නොවි යම් දුරස්ත භාවයක් සහිතව මේ ක්ලේශය ක්ලේශය වශයෙන් දැකීමත් කියන මෙන්න මේ හැකියාවන් ටික යෝගාවචරයේ තුල තිබීම අවශ්‍යයි. ඒ ටික තමයි සතියෙන් සම්පජඤ්ඤයෙන් හදලා දෙන්නේ. එහෙම හදාගත්තට පස්සේ තමයි දැන් එයාට ක්ලේශය ක්ලේශය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට එයා ඒ දිහා බලන්නේ මම රාග බරිත වෙලා කියලා අදහසකින් නෙමෙයි. එයා එතකොට බලන්නේ මේ හිතේ රාගයක් පහළ වෙලා. ඒතර මේ රාගය කියන එක ක්ලේශයක් බව හඳුනා ගන්නවා. ඒක ක්ලේශය කියන තැන තියලා තමයි බලන්නේ. එහෙම නැතුව මම දැන් රාග රක්ත වෙලා මම රාග බරිත වෙලා කියලා එහෙම මමෙක් මෙතෙන්ට ඇඳ ගන්න නැහැ. කෙනෙක් පුජ්‍යලයක් ඇඳ ගන්න නැහැ. මේ හිතක රාගයක් පහළ වෙලා කියන තැන තියලා තමයි බලන්නේ. ඉතින් බඳුම ස්වභාවයක් තමයි ද්වේෂයක් සම්බන්ධෙනුත් කියන තියෙන්නේ. හිතේ ද්වේෂයක් පහළ වුණාම මට කේන්ත ගෙහින් මට මේ මගේ හිත දැන් ද්වේෂ බරිත වෙලා කියලා එහෙම අතාවක් නෙමෙයි. හිතේ ද්වේෂයක් පහළ වෙලා. දැන් ඔන්න ද්වේෂයක් තියෙනවා. ඒතර ද්වේෂය ද්වේෂය වශයෙන් හඳුනා ගන්න. යෝගාචරයා පුළුවන්කමක් ලබනවා. ඉතින් මේ විදිහට අපි දැන් ගිය සතියේත් ඇත්තටම මේ දේවල් සාකච්ඡා කළා. ඒතර මේ අන්දමේ ප්‍රතිපදාවක් අපි දිගට කරගෙන යනකොට තමයි හිත ටික ටික මේ රාග ద్వේෂ මෝහයන්ගේ ග්‍රහණයෙන් මිදෙන්න පටන් ගන්න. ඉතින් මේ ග්‍රහණයෙන් මිදෙන අවස්ථාවේදී තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ තව ටිකක් අපිට කෙලෙස් වල තියෙන විවිධ හැඩතල විවිධ ස්වરૂපයන් පෙන්ලා දෙන්නේ. ඉතින් එතන අපි ගිය සතියේ සාකච්ඡා කළා මෙතනින් කෙලස් කීපයක් අවිජ්ජා විසම ලෝභය ඒ කියන්නේ තද බල විෂම වූ ලෝභයක් අනිත් කෙනෙක්ගේ දෙයක් සම්බන්ධයෙන් අපේ හිතේ පහළ වෙන්න පුළුවන් ලෝභයක් ඒ ගැන අපි සාකච්ඡා කළා ඊට පස්සේ ව්‍යාපාදය ගැන සාකච්ඡා කළා ක්‍රෝධය ගැන සාකච්ඡා කළා ඊළඟ උපනාහය ගැන සාකච්ඡා කළා ඊට පස්සේ මක්ඛ මක්ඛ කියන මකු බව ගැන ටිකක් දුරට සාකච්ඡා කළා ඇතර මේ මකු බවයි පලාසයයි කියන එක දෙක නිකන් එකට යන ගතියක් තියෙනවා. දැන් මකු බව කියන එක ගැන අපි ගිය සතියේ සාකච්ඡා කරාම කීප දෙනෙක් ඒ ගැන ප්‍රශ්නත් නැගුවා. දැන් මකු භවයේ තියෙන ස්වභාවය තමයි අපේ තව කෙනෙක්ගේ තව කෙනෙක්ගෙන් ලැබපු එක්තරා අන්දමක උපකාරය. ඒ කියන්නේ හැල්ලුවට ලක් කිරීම, ඒ ගැන නොතකා හැරීම, ඒක පහසුවෙන් අමතක කිරීම. එතන එතන තියෙන්නේ අර කිසිම කෘතඥ භාවයක් නැහැ. අකෘතඥ බවක් තමයි තියෙන්නේ. හදවතේ නැහැ ඒ ගුණය මතක තියෙන ගතියක්. එහෙම නැත්නම් කළ උපකාරයේ මතක තියෙන ගතියක්. ඒ වෙනුවට හරි ඉක්මනට ඒක හැල්ලුවට ලක් කරනවා. ඒක අවඥාවට ලක් කරනවා. ලක් කළා මේ ඒ Tamanට ලද උපකාරය අමතක කළා දානවා. දැන් ඕකෙම ඊළඟ පැත්ත තමයි පලාස කියලා කියන්නේ. එතෙන්දී ඇත්තටම Taman අනෙකුත් ගුණවතුන්ව හැල්ලුවට ලක් කරනවා. තමන් හොඳාකාරම දන්නවා තවත් කෙනෙක්ගේ ගුණයක් තේනවා කියලා. හැබැයි ගුණය හැල්ලුවට ලක් කරනවා. ඉතින් නිබන්ධු සත්‍යයක් තමයි පලාස කියලා කියන්නේ. ඒකටම පාලියෙන් යුග ග්‍රාහය කියලා කියනවා. ඉතින් මේ විදිහට අපි කළ උපකාර අමතක කිරීමත් ගුණය හැල්ලුවට ලක් කිරීමත් ගුණ මකු වීමත් කියන එක මේ මක්ක පලාස කියන කෙලස් වලින් සිද්ධ වෙන කාර්යයක්. ඒතර යම්කිසි කෙනෙක්ගේ හිතේ මේ මකු බව සෑහෙන දුරට බලපවත්වනවා නම් ඉතින් එයාට කොච්චර උපකාර කරත් මතක හිටින්නේ නැහැ. එයා ඒක හැලුවට ලක් කරනවා. ඉතින් එයාගෙන් ප්‍රතිඋපකාරය බලාපොරොත්තු වෙන්නත් බෑ. සමහරට ඉතින් අමතක කිරීම අමතක කෙනෙකුට උපකාරය අමතක වෙන්න පුළුවන්. නමුත් යම්සි කෙනෙක් උපකාර නැවත උපකාරයක් නැත්නම් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙච්ච අවස්ථාවකදී ඒක එයා ඉෂ්ට කරනවා නම් ඒක ඉතින් ලොකු වරදක් නැහැ. මොකද මේ කරපු හැම දෙයක්ම මතක තියාගෙන ඉන්නත් අමාරුයි. නමුත් අර තවත් කෙනෙක්ගේ තියෙන නුගුණය තමයි එයාට විවිධාකාර අයගෙන් උදව් ලැබෙනවා. හැබැයි ඒක කිසිම උදව්වක් මායින් කරන්නේ කිසිම උදව්වක් ගැන සැලකිල්ලක් නැහැ. ඒ උදව් ගැන කිසිම තැකීමක් නැහැ. එයා යාටුවමනා විදිහට හැසිරෙනවා. අර තවත් කෙනෙක්ට උවමනාවක් ඇති වුනහම නැත්නම් උපකාරයක් උවමනා වුනහම ඒ ගැන සැලකිල්ලක් නැතුව අර කරපු උපකාර ටිකත් අවඥාවට ලක් කළා, හැල්ලුවට ලක් කළා කතා කරන ගතියක් තියෙනවා. ඒ වගේමයි අර Taman සමහරලාට ඇසුරු කරනවා ගුණවතුන් නැනවතුන් ප්‍රඥාවන්තයින් ඇසුරු කරනවා. හැබැයි Tamanගේ හිත ඉඩ දෙන්නේ නැහැ ඒ ගුණවත් බව පිළිගන්න. ඒ ප්‍රඥාවන්ත බව තවත් කෙනෙක්ගේ තියෙන හැකියාව, කුසලතාවය, ප්‍රඥාවන්ත බව, ගුණවත් බව පිළිගන්න Tamanගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ගුණය මකා දාන ගතියක්, ගුණය හෙලා දකින ගතියක්, ඒ ගුණය හැල්ලුවට ලක් කරන ගතියක් Tamanගේ හිතේ තියෙනවා. ඉතින් මේක ටිකක් ළඟින් යනවා මාන්නක්කාරකමට නැත්තම් මානයට. හැබැයි මේකේ වෙනසකුත් තියෙනවා. අතර මානය පිළිබඳව ඉස්සරහදී අපිට කතා කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී ඇත්තටම විශේෂයෙන්ම පලාස කියන නුගුණය ගැන නැත්තම් ක්ලේශය ගැනයි අපි කතා කරන්නේ. එතෙන් තියෙන්නේ අර කෙලින්ම තව කෙනෙක්ගේ ගුණය මකලා දාන ගතියක්. තව කෙනෙක්ගේ ගුණය හැල්ලුට ලක් කරන ගතියක්. ඉතින් මේ කෙලෙස් අපේ හිතේ පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා අපි හිතන නරකයි මේ පොත්වල තියෙන දේවල් කියලා. මේවා මේ අපේ හිතවල තියෙන දේවල්. කොහොමද මේ අපේ හිත මේ බඳු කෙලෙස් වලට ලක් වෙන්නේ? අපි උදාහරණයක් වශයෙන් පිරිසක් ඇසුරු කරද්දී ඒ පිරිසේ ඉන්න ගුණවතුන් අපිට හඳුනා ගන්න පුළුවන්ද? ඒ පිරිසේ ඉන්න නැනවතුන් අපිට හඳුනා ගන්න පුළුවන්ද? හඳුනාගෙන අපිට ඒක අගය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ සත්පුරුෂ ඇසුර අපිට අගය කරන්න පුළුවන්ද? ඒ සත්පුරුෂ ඇසුරට අපිට නැමෙන්න පුළුවන්ද? මේ විතර නැඹුරු වෙලා අපිට වාසය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි අයගෙන් ඈත් වෙලා ඒගොල්ලෝ ඇති වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ දන්න දේ මමත් දන්නවා. ඒගොල්ලෝ ගාව තියෙන ගුණේ මාගාවක් තියෙනවා කියලා මේ තමන් ඊතරම් ගුණ ඇති කෙනෙක් නොවුනත් මේ අනුන්ගේ තියෙන ගුණේ හැලුවට ලක් කරන ගතිය නැත්නම් ඒ අය හා සමාන කරලා තමන්ව සලකන ගතිය තුල ඇත්තටම අර අනිත් කෙනාගේ ගුණය මකන ගතියක් ගුණය හැලුවට ලක් කිරීමක් ගුණය නොපිලි ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් ඒක අතකින් අර අපි තුල විශේෂයෙන්ම අස්මිමානය බරපතල විදිහට ක්‍රියාත්මක වෙනකොට පුජ්‍යල භාවයක් බරපතල විදිහට ක්‍රියාත්මක වෙනකොට මේ தත්ත්වෙ ඉතින් වඩාත් දරුණු වෙනවා. මොකද අපිට තවත් කෙනෙක්ගේ ගුණයක් පිළිගන්න නම් අපි තුල සෑහෙන නිහතමානී ගුණයකුත් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි ලොකුවට හදාගත්ත මාන්නක්කාරකමක් තියෙනකොට හදාගත්ත පුජ්‍යල භාවයක් තියෙනකොට ඉතින් අර තව කෙනෙක්ගේ ගුණය ඉදිරියේ නැමෙන්න අපිට හිතෙන්නේ ඒකට ගෞරව කරන්න අපිට හිතෙන්නේ ඒක හදවතින් පිළිගන්න අපිට හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඒ ගුණය මකලා දානවා. නැත්නම් ඒක හැල්ලුවට ලක් කරනවා. දැන් එතකොට මෙබඳු අගුණයක් නැත්නම් මෙබඳු උපක්ලේශයක් අපේ හිතේ පහළ වුණාම ඉතින් ඒකත් අර වගේම අපිට සතියෙන් තේරුම් ගන්න පුළුවන් නම් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි පිරිසක් එක්ක කටයුතු කරද්දී ඉතින් අර වගේ අපිට ගුණවතෙක් අසුරු කරන්න හම්බ වෙනවා. මේ අවස්ථාවක් ලැබෙනවා. දැන් අපිත් එක්ක කතා බහක පිළිසඳරක යෙදෙනවා. ඉතින් එතකොට යාගේ ಗುಣ අපිට පොඩ පොඩ තේරෙනවා. හැබැයි තේරෙනකොට අපේ අනිත් පැත්තෙන් අදහසක් පහළ වෙන්න පුළුවන්. නැත්තම් හිත විතර්ක කරන්න පුළුවන් මේක ඇති වැඩක් නැහැ. මෙයා දන්න දෙයක් නැහැ. මෙයාගේ ඇති ගුණයක් නැහැ. මෙයා කරන්නේ මවාපෑමක්. කියලා මේ Tamanට හැබැයි දැනි දැනි මේ ගුණය පෙනිපෙනි අර ගුණය වහන ගතිය. ගුණේ මකන ගතිය, ගුණේ හිලා දකින ගතිය අපි තුල ක්‍රියාත්මක වෙනවා නම් අන්නේ මොහොතේදී අපිට හඳුනා ගන්න පුළුවන් දැන් මේ පහළ වෙන්නේ ಗುಣමකු බවක්. දැන් මේ පහළ වෙන්නේ පලාසයක්. දැන් මේ පහළ වෙන්නේ මකු බවක්. කියලා මේ තමන්ගේ හිතේ දැන් පහළ වෙන ක්ලේශය හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් අපිට ඒ බඳු අවස්ථාවක් යෙදෙන්න ඕනේ. ඒ බඳු අවස්ථාව පහළ වෙන්න ඕනේ හරියට මේ ක්ලේශය හඳුනා ගන්න. මොකද මේ කෙලෙස් අපිට බලෙන් පහළ කරගන්නවා වෙනුවට ඒ අවස්ථානුකූලව පහළ වෙන ක්ලේශය එතන එතන හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. මොකද එහෙනම් අපි මේ සතිපට්ඨානය කියන එක එක්තරා කාල සීමාවකට සීමා කරන්නේ නැතිව එහෙම නැත්නම් භාවනා කරන කාල පරිච්ඡේදයකට පමණක් සීමා කරන්නේ නැතිව දැන් එහෙමනම් මේ යෝගාවචරයා මුළු දවස පුරාම මේ සතියෙන් ඉඳිමින් සතියෙන් හිත දිහා බලමින් ඒ හිත පිරිසුදු කරන කාර්යය නිරත විය යුතුයි. නිරන්තරයෙන් මෙයා හිත ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. ඒතර එයාට තමයි තේරෙන්නේ මේ දැන් ඔන්න මේ හිත අර වගේ කෙලස් පැත්තකට නතු වෙනවා. හිතේ ක්ලේශයක් පහළ වෙනවා. ඒ කියන්නේ අවස්ථා ටික සම්බන්ධ වෙන්න ඕනේ. නැත්තම් ඒ බඳු අවස්ථා පැන නගින්න ඕනේ. එතකොට තමයි අර ක්ලේශය පහළ වෙන්නේ. උදාහරණයක් වශයෙන් අර මම මතක් කළා වගේ දැන් අපි පිරිසක් ඇසුරේ ඉන්නකොට අපි තුම අපි ගුරුවරයෙක් ඇසුරු කරනකොට වැඩිහිටියෙක් ඇසුරු කරනකොට සමහර විට ඒ වැඩිහිටියාගේ ගුරුවරයාගේ ගුණය අපිට දැනෙන්න පුළුවන්. අනිත් අයත් ප්‍රකාශ කරන්න පුළුවන්. යම්කිසි කීර්ති ഘോഷාවක් ඒ තනත්තා සම්බන්ධයෙන් තියෙන්න පුළුවන්. ඉතින් අපිත් උදව්වක් ගන්න, අපිත් අවවාදයක් ගන්න, ආදර්ශයක් ගන්න එතෙන්ට ගිහිල්ලා හැබැයි අපේ හිත කතා කරන්න වෙන දෙයක්. අපේ හිත ඒ ගුණය හැලුවට ලක් කරනවා නම් ඒ අවස්ථාවේදී ඒ එහෙමත් නැත්නම් ඒ තියෙන හැකියාව අපි නොසලකා හරිනවා නම් එයාට වඩා මම දක්ෂයි කියලා හිතනවා නම් ඉතින් එතකොට අර තියෙන්නේ අපේ තියෙන ගුණමකු භාවය අර ගුණය පිළිගන්න තියෙන නොකැමැත්ත නැත්නම් ඒක හැල්ලුවට ලක් කිරීම. ඉතින් ඔන්න ඔය වගේ தත්වයන් මේ අවස්ථානුකූලව අපි ඒ ඇසුරේ යෙදෙනකොට තමයි පහළ වෙන්නේ. ඉතින් අපිට එහෙනම් එතන එතන ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. සමහරවිට අපි තනියම නම් ඉන්නේ මේ වගේ தත්වයක් සමහරවිට අපිට හඳුනා ගන්නත් බෑ. එහෙම දෙයක් හිතේ පහළ වෙයිද කියලාත් අපි දන්නෙත් නැහැ. නමුත් ඉතින් අපි අර වගේ ගුරුවරයෙක් ඇසුරු කරනකොට වැඩිහිටියෙක් ඇසුරු කරනකොට සිල්වතෙක් ප්‍රඥාවන්තයෙක් ඇසුරු කරනකොට අපේ හිත කියනවා නම් ආයේ අනිත් පැත්ත. ඉතින් ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි අර ක්ලේශයට අසු වෙලයි කටයුතු කරන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ එනවා ඉතින් මේකෙම තව තව විහිදෑම් ඉස්සා මච්චරිය කියන දෙක ඒකත් ටිකක් ළඟ ළඟ යන ගතියක්. දැන් ඉස්සා ඊර්ෂාව. දැන් ඊර්ෂාව කියන එක ඇත්තටම අපි දන්න දෙයක්, අපේ හිතවල පහළ වෙන දෙයක් කෙනෙක්ගේ යම් හෝ භෞතික වේවා නැත්නම් ආධ්‍යාත්මික වේවා ගුණයක් දැක්කහම ඒකට සතුටු වෙන ගතිය වෙනුවට ඒ කෙරෙහි මුදිතාවක් පහළ කරගන්නව වෙනුවට අපේ හිතේ ඒක ඒකට ප්‍රතිවිරුද්ධව ඊර්ෂ්‍යාවක් පහළ වෙන්න පුළුවන්. දැන් එතකොට එතන තියෙන අර පලාසයට ටිකක් කිට්ටුයි. හැබැයි ඊට වඩා තියෙන නිකන් අර ඒකද කෙරෙහි ද්වේෂයක් කරන ගතියක්. අපිටම උදාහරණයක් වශයෙන් යම්සි කෙනෙක්ට හොඳ වාහනයක් තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ එක්කෝ ඉතින් ටිකක් පරණ වාහනයක් නැත්නම් වාහනයක් ඇත්තෙත් නැහැ. ඉතින් එතකොට අර බොහොම ලස්සනට උජාරුවට කවුරු හරි එබඳු හොඳ සුඛෝපභෝගී වාහනයක යනවා දැක්කහම අපේ හිතේ නිතතින්ම ඒ කෙරෙහි නිකන් නොකැමැත්තක් අප්‍රසාදයක් ඊර්ෂාවක් පහළ වෙනවා. ඉතින් එතකොට එහෙනම් අපිට බලන්න පුළුවන් අන්න ඒ බඳු තැනකදී මේ තවත් කෙනෙක් සම්පතක් විඳිනකොට සමත් තවත් කෙනෙක් සැප විඳිනකොට තවත් කෙනෙක් අපිට වඩා සැපයක් භුක්ති විඳිනකොට අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ අපිට පුළුවන් ද යා දිහා බලලා සතුටු වෙන්න අනේ මේ තැනත්තා මේ උත්සාහයෙන් වීරයෙන් මේ දේවල් අත්පත් කරගෙන තිනවා මේ දේවල් ළඟා කරගෙන තිනවා ලබාගෙන තිනවා ඒ නිසා අද මෙයා සතුටින් ජීවත් වෙනවා කියලා සාදු කියන්න අපිට පුළුවන්ද එහෙම නැත්නම් ඒක හෙලා දකිමින් මෙයා මේ හොරකම් කළා තමයි මේක අරගෙන තියෙන්නේ. මේ කියලා මොකක් හෝ හේතුවක් ඉදිරිපත් කළා. අපේට අපේ හිතේ නිකන් අප්‍රසාදයක් අප්‍රසන්න ගතියක් ඒ තනත්තා කෙරෙහි නැත්නම් ඒ වාහනේ ඒ වස්තුව කෙරෙහි පහළ වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන ගතියක් පහළ වෙනවා නම් ඉතින් එතන තියෙන ඊර්ෂාව. ඉතින් මේ දේවල් ඔක්කොම මේ අපේ හිතේ පහළ වෙනකොට එහෙනම් අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආධ්‍යාත්මික පැත්ත ගැන කතා කරනවා නම් අපි හිතමු දැන් අපි කමඨාන් සුද්ධ කරන සාකච්ඡාවක ඉන්නවා. ඉතින් එතකොට තවත් කෙනෙක් තමන්ගේ ඒ අත්දැකීම විස්තර කරනවා. ඉතින් අත්දැකීම් විස්තර කරද්දී ඉතින් සමහරවිට අපිට තේරෙනවා මෙයා මට වඩා දක්ෂයි, මට වඩා ඉදිරියෙන් ඉන්නේ, භාවනා කරලා තියෙනවා, මහන්සි වෙලා තියෙනවා. ඒ නිසා මෙයා යම් පමණක අත්දැකීමක් ලබලා තියෙනවා කියලා තමන්ට තේරෙනවා. ඒ තමන්ට අනිත් කෙනාගේ ආධ්‍යාත්මික දියුණුව තේරෙනකොට, ගුණය තේරෙනකොට මොන වගේ ප්‍රතික්‍රියාවද අපේ හිත දක්වන්නේ? එතෙන්දී අපේ හිතේ ප්‍රසාදයක් පහළ වෙනවද? අනේ මෙයත් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධහම පිළිපදිනවා නේද කියලා සාදු කියනවාද? එහෙම නැත්නම් අර තනත්තා කෙරෙහි ඊර්ෂ්‍යාවක් අපේ හිතේ පහළ වෙනවාද? ඒ නිසා මේ දේවල් මේ ඈත තියෙන දේවල් නෙමෙයි. මේ කෙලෙස් කියන දේවල් ගාක් ඈත තියෙන දේවල් නෙමෙයි නිරන්තරයෙන්ම අපි ඇසුරේ තියෙන දේවල්. හරි ආසන්නයේ මේ දේවල් තියෙනවා. ඉතින් මේ විවිධ කටයුතු වල නිරත වෙනකොට මේ කෙලෙස් පහළ වීමේ හැකියාව එමට තියෙනවා. මේ ප්‍රවණතාවය අපි ළඟම තියෙනවා. ඒ නිසා ඒ ප්‍රවණතාවය අපි හඳුනාගත්තේ නැත්නම් පහළ වෙන ක්ලේශය එතන එතන හඳුනාගත්තේ නැත්නම් අපි කොච්චර භාවනා කරත් වැඩක් නැහැ. අපිට කෙලෙස් හඳුනගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? කෙලෙස් හඳුනගන්න නොහැකි නිසා අපි ප්‍රතික්‍රියා දක්වනවා. කෙලෙස් වල වහලෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඉතින් අපි වහල් භාවයෙන් තව තව කල්පනා කර කර ප්‍රපංච කර කර අන්තිමට ඉතින් පරිඋත් ทาน කෙලෙස් වලට ඇවිල්ලා පරිඋත් ทาน කෙලෙස් වලින් වීතික්‍රම කෙලෙස් දක්වා යන්න පුළුවන්. දැන් මේ පිඟුතුන් අහලා ඇති කෙලෙස් වල අවස්ථා තුනක් සාමාන්‍යයෙන් ප්‍රකාශ වෙනවා. ඒ තමයි අනුසය කෙලෙස් කියලා මේ අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා නිදිගත් ස්වභාවයෙන්. ක්ලේශයක් හටගන්න පුළුවන් ප්‍රවණතාවය හිතේ ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක තාම තියෙන්නේ නිකන් අක්‍රියව තියෙන්නේ. හැබැයි තාම බඳු හැකියාවක් තියෙනවා. හැබැයි අක්‍රියව තියෙන. ඒක අපි අනුසය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ පරිඋත් ทาน කෙලෙස් වශයෙන් ඒ අනුසය සක්‍රිය වෙලා මතු පිටට පැමිණිලා හිතේ රාගයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක් මේ අපි කතා කරනා වගේ මට්ටමකින් විවිධ අන්දමේ කෙලෙසයක් පහළලා තියෙනකොට අන්න අපි කියනවා පරිඋත්ථාන මට්ටමකටපත් වෙලා කියලා. දැන් ඒකම හැබැයි නැවත නැවත හිතන්න හිතන්න. ඒකට අපි තව තව පොහොර දාන්න පොහොර දාන්න. දැන් මොකද සිද්ධ වෙන්නේ? ඒක අපිව උසි ගන්නනවා, අපිව පොළඹවනවා. නැත්තම් අපිව යොදවනවා ඊට වඩා එහාට යන්න. දැන් ඉතින් අපිට ශික්ෂාපද අමතක වෙනවා. අපි ගිහිල්ලා යම්කිසි නොකටයුත්තක් අකටයුත්තක් මේ කය වචනය හිත පාවිච්චි කළා කරනවා. ඉතින් එතකොට තමයි විතික්‍රමණය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම සෑහෙන අවධානයකින් ඉන්න අවශ්‍යයි මේ අපේ හිත ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ. මේ යම් යම් සිදුවීම් වලදී මේ හිත කොහොමද හැසිරෙන්නේ? මේ හිතේ පහළ වෙන්නේ මකු බවක්ද? මේ හිතේ පහළ වෙන්නේ පලාසයක් යුගග්‍රාහයක්ද? එහෙමත් නැත්නම් මේ හිතේ පහළ වෙන ඊර්ෂ්‍යාවක්ද? කියලා මේ කෙලෙස් වල පවා තේනේ සියුම් භාවය අපිට හඳුනා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉතින් අපි සෑහෙන දක්ෂයි. අපි උත්සාහවන්ත වෙනවා මේ කෙලෙස් වලට අවනත නොවි කෙලෙස් වලට වහල් නොවි කෙලෙස් වලින් ගැලවිලා නික්ලේශී හිතක් පවත්වන්න. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ ඔන්න ඔය කාරණේ. ඒ කියන්නේ අපේ උවමනාවක් අවශ්‍ය අපිට නික්ලේශී හිතක් පවත්වා. දැන් මේ පිටුතුන්ට මතක ඇති සතර සම්‍යක් ප්‍රධාන වීරයන් ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම මේ කෙලස් ගැන. uppannassa uppannānam pāpakānam akusalaanam dhammānam පහානාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති මේ හිතේ යම් හෝ පාපක අකුසල ධර්මයක් පහළ වෙලා තියෙනවා නම් ඒක දුරු කරන්න, බැහැර කරන්න, ඉවත් කරන්න යාගේ හිතේ ඡන්දයක් පහළ වෙනවා. කැමැත්තක් වමනාවක් ඇති වෙනවා මේ කෙලෙසේ හිතේ තියාගෙන හරියන්නේ නැහැ. මේකට අවනත වෙලා මේකට වහල් වෙලා හරියන්නේ නැහැ. මේක හිතෙන් ඉවත් කරන්න කියලා එක්තරා අන්දමක ඡන්දයක් වමනාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා, වීරය පවත්වගෙන යනවා. පදන් වීරයක් කරනවා, හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්නවා. දැන් ඊට පස්සේ ඊළඟ දෙවෙනි කොටස තමයි තවත් මට්ටමක් ඉදිරිපත් කරන්නේ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති. දැන් හිතේ පහළ වෙලා නැහැ ක්ලේශයක්. හිත දැන් පිරිසුදුයි, හිත දැන් නික්ලේශී. ඒ නිසා ඇහැ ගහගෙන ඉන්නවා කෙලෙස් පහළ වීම වළක්වා ගනිමින්. ඉතින් සඳහා එයා උත්සාහයක් දරනවා, වෑයමක් දරනවා. හිතේ කැමැත්තක් තියෙනවා මේ නික්ලේශී හිත දිගට පවත්වන්න. පිරිසුදු හිත රැක ගන්න. ඉතින් ඔන්න ඔය පැති දෙක අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. මොකද හුඟක් වෙලාවට අපි කුසල් කරන්න සෑහෙන්න වියදම් කරනවා, උත්සාහ කරනවා, එහෙ මෙහෙ යනවා, සද්ද කරනවා. නමුත් මේ කෙලස් ගැන අපේ හිතේ තියෙන අවබෝධය කෙලසුන්ගෙන් තොරව හිත පැවැත්වා ගැනීමේ උවමනාව කෙලස් වලට වහල් නොවි අකුසල් නොකර පව් නොකර ඉන්දීමේ වමනාව ඇත්තටම අද පේන්න නැති තරම්. මොකද හුඟක් දෙනෙක් ලොකුවට සල්ලි විදන් කරලා ලොකු ලොකු පින්කම් කරනවා. නමුත් මේ පව්කම් කරන එක වළක්වා ගන්න එක ගැන අමතක වෙලා තියෙනවා. ඒ නිසා අපි බෞද්ධයන් වශයෙන් ඒ වගේමයි භවනා කරන පිරිසක් වශයෙන් එහෙනම් මේ පව්කම් නොකර ඉන්න එක. පව්කම් නොකිරීම සඳහා හිතේ පහළ වෙන කෙලෙස් හඳුනා ගැනීම, කෙලෙස් වල වහල් භාවයටපත් නොවි සිටීම කියන මෙන්න මේ කාරණා පිළිබඳව ටිකක් දැඩි අවධානයක් යොමු කරන එක වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපිට වෙන්නේ දිගින් දිගට දිගින් දිගට කෙලසි කෙලසි යන්න. ඉතින් ඒක එබඳු කෙලසිච්ච මනසකින් කුසලයක් කරන්න ගියත් එතන තියෙන එක්ක තරඟකාරීත්වයක්, තවත් කෙනෙක් අභිබවායාමක්, තවත් කෙනෙක් කරන දෙයකට ඊර්ෂ්‍යා කිරීමක්, කරපු දෙයක් හැලුවට ලක් කිරීමක්. ඉතින් මේ කෙලස් වලම ස්වરૂප තමයි මතුවලා එන්නේ අපි කුසල් කරන්න ගිහිල්ලත්. ඒ නිසා අපේ කුසල් කිරීමට කලින් මේ අකුසලයෙන් හිත බේලා ගන්නවා කියන එක. අකුසල් නොකර ඉන්නවා කියන එක සෑහෙන වැදගත් වෙනවා. ඒ නිසා ඒ සම්‍යක් ප්‍රධාන වීරයන් ගැන දේශනා කරන භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ අකුසල් ගැන. අකුසලයෙන් හිත මුදවගන්නේ කොහොමද? අකුසලයෙන් නිදහස් වෙච්ච හිත රැකගන්නේ කොහොමද? කියන මෙන්න මේ කාරණාවන් ගැන තමයි විශේෂයෙන් මතක් කරලා දෙන්නේ. ඉතින් ඒක ටිකක් අමාරු එකකින් බැලුවහම. මොකද අපි දෙයක් කරන්න කැමතියි. අලුතෙන් යමක් කරන්න කැමති කුසල් කරන්න කියලා ලොකු පින්කම් කරන්න කියලා කට්ටියත් එක්ක විවිධ කටයුතු වල නිරත වෙන්න කැමති. නමුත් මේ තමන් තනියෙන් හිතේ පහළ වෙන කෙලෙස් හඳුනා ගනිමින් කාටවත් නොදැනෙන්න ඒවා ඉවත් කර ගනිමින් කොහොම නිහතමානීව නික්ලේශී හිතක් සහිතව කටයුතු කරනවා කියන එක ඒකාතකින් බලවම ටිකක් අමාරුයි. මොකද එතන තියෙන්නේ අර මාන්නය දුරු කිරීමක්, මමත්වය ප්‍රහාණය කිරීමක්, කෙලෙස් ප්‍රහාණයක්. ඉතින් ඒක අරතරන් සද්ද දාන වැඩක් නෙමෙයි. අරතරන් ජය ഘോഷා නගන වැඩක් නෙමෙයි. මේක මේ බොහොම නිහතමානීව අහිංසකව කරගෙන යන කටයුත්ත. ඉතින් මේ බඳු ප්‍රතිපදාවකට අපිට නැඹුරු වෙන්න පුළුවන් නම් එතන අන්න අපි බුදු සාසනයක් ක්‍රියාත්මක කළා වෙනවා. මේ ධහමේ තියෙන සම්දික්තික භාවය අපේ අපේ හදවත් තුළින් එතන සජීවී කරා වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන ධහම සම්දික්තිකයි කියන්නේ ඔන්නෝකයි. සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝ කියලා කියන්නේ ඇයි කියලා බුදුරජාන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක බ්‍රාහ්මණෙක් භික්ෂුන් වහන්සේ නමක් එහෙම විමසනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ මේ මොහොතේදී තමන්ගේ හිතේ යම් ක්ලේශයක් පහළලා තියෙනවා නම් දැන් ඔන්න මේ හිතේ ඒ ක්ලේශය පහළ වෙලා තියෙනවා කියලා එයා දැනගන්නවා නම් ඒ මොහොතේදීම එතනදීම අන්න ඒක තමයි සම්දිට්ඨික ධමයක් කියලා කියන්නේ. නැතු මේ දැන් කටයුත්තක් කළා අනාගතයේදී තේරුම් ගැනීමක් අවබෝධයක් ලබා ගැනීමක් නෙමෙයි. මේ මොහොතේදී ක්‍රියාවත් වෙලා මේ මොහොතේදී දැනුවත් වෙලා මේ මොහොතේදී කෙලෙස් හඳුනාගෙන මේ මොහොතේදී හිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීම අන්න සම්දිට්ඨික ධහමක තියෙන ලක්ෂණයක්. ඊට පස්සේ ඊර්ෂ්‍යාවට අමතරව දැන් මච්චරියන් කියලා මසුරුකම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන තියෙන්නේ තමන්ගේ සම්පත් අනිත් කෙනෙක් භුක්ති විඳිනාට හිතේ නැහැ කිසි ප්‍රසාදයක්. දැන් ලෝභකමට වඩා වැඩි වෙනසක් තියෙනවා. දැන් ලෝභකමේදී තියෙන්නේ අපි අපේ දෙයක් තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. එතන දෙන දෙනකොට තියෙන හිතේ ලෝභයක්. දෙන්න අකමැති. බැරි වෙලාවත් හැබැයි තව කෙනෙක් අපේ දෙයක් පාවිච්චි කරනවා දැක්කහම අපේ හිතේ පහළ වෙන්නේ අප්‍රසාදයක් නක්. දැන් මේ දීලා ඉවරයි එක්කෝ නැත්තම් අපිට ඒක දෙන්න වෙලා ඒක අනිත්‍යය දැන් පරිහරණය කරනවා. ඒ පරිහරණය කරනවා දැක්කාට පස්සේ අපේ හිතේ පහළ වෙන්නේ අප්‍රසාදයක් නම් අපේ හිතේ පහළ වෙන්නේ නිකන් අපහසුතාවයක් නම් ඒක දිහා බලන් ඉන්න අපිට බැරි නම් අන්න හිතේ තියෙන්නේ මසුරු බවක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි වැඩිහිටියෙක් වශයෙන් ගිහි මහත්යෙක් වශයෙන් නැත්තම් උපාසකයෙක් උපාසිකාවක් වශයෙන් සමාලාට ඉතින් අපිට යම්කසු අපි හිතමු යම්කිසි ධනයක් තියෙනවා. ඒතර අපි මේ ධනය අපි හිතමු අපි gedara වැඩ කරන කෙනෙකුට අපි වේතනයක් වශයෙන් රැකියාවට වැටුපක් වශයෙන් අපි දෙනවා. ඊට පස්සේ ඉතින් දැන් එයා ඒක ගැන සතුටු වෙලා එයා ඒකෙන් යම්කිසි දෙයක් අරගෙන ලස්සනට ඉන්න උත්සාහන්ත වෙනවා නැත්නම් ඒකෙන් යා ප්‍රයෝජනයක් ගන්නවා දැන් මේක දැක්කහම අපේ හිතේ අප්‍රසාදයක් නම් ඇති වෙන්නේ. ඇයි මම මෙයාට මෙච්චර සල්ලි දුන්නේ? නැත්තම් මෙයා දැන් මේ මේ මේක අරගෙන ඊට පස්සේ මොනා කරයිද? ඔය වගේ নানা ප්‍රකාර අන්දමින් අපිට හිතනවා නම් සමහර විට අපේ හිතේ පහළලා තියෙන මසුරුකමක් වෙන්න පුළුවන්. මොකද මේ කෙලෙස් ටිකක් හඳුනා ගන්නත් අමාරුයි. සමහරවිට මේකේ විවිධ වෙනත් ස්වරූප වලින් පහළ වෙන්න පුළුවන්. සමහර නිකන් තමන්ගේ දේ රැක ගැනීමේ උමනාවක් වශයෙන් මේක පහළ වෙන්න පුළුවන්. මොකද දැන් මෙතනත් තියෙනවා එක්තරා අන්දමක රැක ගැනීමක්. අනිත් කෙනෙකුට නොදී ඉඳලා තමන්ගේ දේ ආරක්ෂා කිරීමේ ආකල්පයකුත් තියෙනවා. දැන් ඒකත් ඉතින් මේ පංචකාම සම්පත්තියේ යෙදিলা වාසය කරන තැනැත්තෙකුට නිතතින් පහළ වෙනවා. මොකද යමක් හරි හම්බ කරගන්නෙත් පුදුමාකාර අමාරුවකින්. තරණකාරීත්වයක් හරහා ගිහිල්ලා ලොකු පරිශ්‍රමයක් දැම්ලා තමයි යමක් උපයගන්නේ. හරි එතකොට මේ උපයගත්ත ධනය වස්තුව ආරක්ෂා කරගන්න එකත් එයාගේ වගකීමක් බවට පත් වෙනවා. දැන් ඒ නිසා ඒක ආරක්ෂා කරගන්නා ස්වභාවයෙන් හැබැයි යම් අවස්ථාවකදී අපි ඒ අපේ වස්තුව තවත් කෙනෙකුට අපි උවමනාවෙන්ම කැමැත්තෙන්ම දීලා එයා ඒක සතුටින් පරිහරණය කරද්දී දැන් අපිට අනිත් පැත්තට හිතනවා නම් ඇයි මම මේක දුන්නේ කියලා එහෙනම් එතන තියෙන්නේ මසුරුබාවක් වෙන්න පුළුවන්. එතන අර ආරක්ෂා කිරීමේ ස්වභාවයෙන් ආවට තියෙන්න මසුරුකමක් වෙන්න පුළුවන්. මොකද දැන් අරය හරි සතුටෙන් ඉන්නවා අර අපි දීපු දේ භුක්ති විඳිමින්. අපි හිතමු අපි යම්සි කෙනෙක් අපේ ගෙදරට ආවා හිඟන හිඟන හිඟමනක් ඉල්ලගෙන අපි අපි එයාගේ තියෙන දුක දැකලා එයාට යම් මුදලක් දුන්නා එහෙම නැත්නම් ආහාරයක් දුන්නා මොනවා හරි උපකාරයක් කළා. දැන් ඉතින් එයා ඒ උපකාරය නිසා එයා සතුටු වෙනවා. එයා ඒක භුක්ති විඳිනවා. එයා ඒකෙන් සුවපත් වෙනවා. තිබිච්ච දුක අඩු කරගන්නවා. සමහර විට ඒක දැකලා අපිට සතුටු වෙන්න බැරි නම් අපේ හිතේ මුදිතාවක් පහළ වෙන්නේ නැත්තම් අපේ හිතේ ප්‍රසන්න ගතියක් පහළ වෙන්නේ නැත්තම් ඒ වෙනුවට හිතේ පහළ වෙන නිකන් අපහසු බවක් නම් අප්‍රසාදයක් නම් අර දේ දිහා බලන් ඉන්න බැරි ගතියක් නම් හුඟක් වෙලාවට ඒ තියෙන්නේ මසුරුකම. ඉතින් මේකේ විවිධ පැති තියෙනවා ඇත්තටම. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි යමක්කමක් අහගෙන තියෙනවා. අපි යමක්කමක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඉගෙනගත්ත දේ සමහරවිට අපිට තව කෙනෙකුට කියලා දෙන්න මැලි ගතියක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒකට විවිධ හේතුත් ඉදිරිපත් කරන්න පුළුවන්. එක්ක ඔයා මාව අභිභවායාවේ මට තියෙන ගරු සම්මාන සැලකිලි නැති වේවි. එයක් දැනගත්තාම මේක මට තියෙන තැන යා නිසා නැති වේවි. මේ මොකක් හෝ හේතුවක් ඉදිරිපත් කරගෙන අපි සමහර විට ඒ දේ එයාට කියලා දෙන්න මසුරු ගතියක් හිතේ ඇති වෙන්න පුළුවන්. සමහරට ඒක ඉතින් ලෝභයේ ස්වභාවයකුත් වෙන්න පුළුවන්. අපි හිතමු ඊට පස්සේ ඉතින් අපි මොකක්කෝ හේතුකින් ඊට පස්සේ අපි කියලා දුන්නා. අපි එයාට අපි දන්න දේ ඉගෙනුවා. දැන් ඉතින් එයා ඒ දේ ඉගෙනගෙන එයාත් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. එයාත් ඒක තව කෙනෙකුට එක්ක කියලා දෙනවා. තවත් එයාගේ කුසලතාවයේ දිනු කරගෙන තිනවා. ඉතින් හැබැයි මේක දිහා දැකලා අපේ හිතේ පහළ වෙන්නේ නොසන්සුන් ගතියක් නා. අපේ හිතේ පහළ වෙන්නේ අප්‍රසාදයක් නා. අපේ හිත නිකන් අපහසුතාවයට ලක් වෙනවා නම් මගෙන් ඉගෙනගෙන දැන් මෙයා මේ ශිල්ප දක්වන ආකාරය දැක්කහම අපේ හිතේ පහළ වෙන්නේ අපහසුාවක් නම් නොසන්සුන් ගතියක් නම් අප්‍රසාදයක් නම් ඉතින් මෙතන තියෙනවා එක්තරා අන්දමක මසුරු ගතියක්. ඒ නිසා තමයි හුඟක් දෙනෙක් ගුරු මුෂ්ටියක් තියාගෙන උගන්වනවා කියලා කියන්නේ මොකද ඔක්කොම කියලා දන්නේ යමක් ඉතිරි කරගන්නවා Tamanට විතරයි ඒක තියෙන්නේ Taman විතරක් ඒක දන්නවා ඔක්කොම ටික කියලා දෙන්නේ නැහැ. මොකද ඒ ගැන එක්තරා අන්දමක මසුරුකමක්, ලෝභයක් පහළලා තියෙනවා. නමුත් ඉතින් භාගතුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය ගැන දේශනා කරනවා ආනන්ද සාමින් වහන්සේට. මේ තමන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී කිසිම ගුරු මුෂ්ටියක් තියාගත්තේ නැහැ කිය. ඒ නිසා අර දන්න කෙනා ඒක කියලා දෙනවා මිසක් ඒ ගැන එයාගේ හිතේ නැහැ ගුරු මුෂ්ටියක්. නමුත් ඉතින් අර මසුරුකම වගේ දෙයක් හිතේ බලපවත්නකොට යාට ඒබඳු හැකියාවක් නැහැ. ඒ නිසා අපිත් බලන්න ඕනේ අපි විවිධ කටයුතු වල නිරත වෙනකොට අනිත් අය අපේ දේවල් භුක්ති විඳිනකොට, අපේ දේවල් පරිහරණය කරනකොට, අපේ සම්පත් පරිහරණය කරනකොට, ඒවෙන් ප්‍රයෝජන ගන්නකොට, ඒගොල්ලෝ ඒ නිසා සතුටටපත් වෙලා දුකින් මිදලා ඉන්නකොට, ඒක දකින අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? කොහොමද හැසිරෙන්නේ? ඒක දැකලා ප්‍රසාදයක් අපේ හිතේ පහළ වෙනවද? සතුටක් පහළ වෙනවද? අනේ මන් නිසා මේ මිනිස්සයා අද සතුටින් ජීවත් වෙනවා. අනේ මන් නිසා මෙයා දැන් දුකින් නිදහස් වෙලා තියෙනවා. මන් නිසා නිරෝගී වෙලා ඉන්නවා කියලා අපේ හිතේ ප්‍රසාදයක් පහළ වෙනවද? හැබැයි ඕකෙම තවත් පැත්තක් ඉතින් මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. එතෙන්දී හැබැයි අර මන් නිසා කියන කෑල්ලේදී තමන්ව උලුප්පා දැක්වීමකුත් අපි කරනවා නම් එතන ඉතින් සියුම් ක්ලේශයක් අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා විද්‍යාව කරහා තමන් කියලා පුජ්‍යල භාවයක් හැදෙනවා. ඉතින් ඒකත් නැතුව අපේ හිතේ බොහොම සරල ප්‍රසාද ජනක හැඟීමක් සතුරුදායක හැඟීමක් පහළවනවා නම් තවත් හොඳයි කියන්න පුළුවන් තවත් නිවැරදි කියන්න පුළුවන් ඒ කියන්නේ අපි අර අවිද්‍යාවෙන් පහළ කරපු එහෙමත් නැත්නම් අනුවන කමක් නිසා පහළ කරපු ඒ පුජ්‍යල භාවයෙන් පවා අපි අපේ හිත නිදහස් කරගෙන තියෙනවා ඒක තවත් තවත් සියුම් පැත්තක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තවත් කෙලස් දෙකක් ළඟ ළඟ එනවා. ඒ තමයි මායා සාටෙය කියලා කියන්නේ. දැන් මායාව කියන එක ඇත්තම මේ රඟපෑමක්. දැන් එතෙන්දි වෙන්නේ හුඟක් වෙලාවට අපි මේ මායා සාටෙය කියන එක ළඟ ළඟ යනවා. ඒකට බැඳිලා වගේ යනවා. එක්කෝ අපි අපේ නැති ගුණයක් පෙන්නනවා. එහෙමත් නැත්නම් අපි ගාව තියෙන දුරුගුණේ අපි වහනවා. දැන් හිතන්න අපි එක්තරා අන්දමක අපි ගාව සීලය නැහැ. හැබැයි අපි පෙන්නෝ අපි සිල්වත් කියලා. අපි ගාව එච්චර දැනුම නැහැ. හැබැයි අපි දැනුවත් කියලා අපි ප්‍රඥාවන්තයි කියලා පෙන්වන්න උදාහරණ උත්සාහන්ත වෙනවා. අපි යමක් දන්නේ නැහැ හැබැයි දන්නවා කියලා පෙන්නනවා. නැත්නම් අපේ ගාව සීලයක් නැහැ හැබැයි සීලයක් තියනවා කියලා පෙන්වනවා. නැත්නම් තවත් කෙනෙක් රවට්ටනවා. ඉතින් එතකොට මේ රවට්ටන්න එක්තරා අන්දක මායාකාරී බවක් එහෙම නැත්නම් මවාපෑමක් රංගපෑමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට මේ වගේ සියුම් කෙලෙස් හරි අමාරුයි ඉතින් සමහරවිට තේරුම් ගන්න. මොකද හිත ඇතුලේ මේ දේවල් ක්‍රියාත්මක වෙනකොට අපි ඒවා සියුම්ව හඳුනාගත්තේ නැත්නම් අපි ඉතින් සෑහෙන දුරක් ඒ කෙලෙසයට අවනත වෙලා යනවා. අපි සාකච්ඡාවක නිරත වෙනකොට අපිට තේරෙනවා දැන් මේ අහන ප්‍රශ්නය අපි දන්නේ නැහැ කියලා. උත්තරයක් අපි ගාව නැහැ කියලා. හැබැයි ඉතින් අපිත් පෙන්නගෙන ඉන්නවා දන්නවා වගේ. ඉතින් වගේ දේවල් හරිසියුම්. ඉතින් එතකොට අපිට පුළුවන් ද ඒ වෙලාවේදී නිහතමානී වෙලා මම මේක දන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්න. අපි එතෙන්දී රඟපාන්න යනවා වෙනුවට, දන්න බවක් පෙන්වන්න යනවා වෙනුවට අපිට පුළුවන් ද නිහතමානීව මේක නම් මම දන්නේ නැහැ කියලා පිළිගන්න. එහෙමත් නැත්නම් අපි තවත් කෙනෙක් ඇසුරු කරද්දී අපේ දුර්ගුණයක් වහගන්න. දැන් යාට ප්‍රකාශ වෙන එක වළක්වන්න. අපි ඒක කොලෙන් වහනවා නම් අපි ඒ වෙනුවට නිකන් බොහොම සීලාචාර ගතියක් එහෙමත් නැත්නම් හැදිච්ච ගතියක් පෙන්නනවා නම් ඉතින් එතන තියෙන්නේ අර කපටි කපටිකමක්. ඒවා ඉතින් හරිම අමාරුයි. මොකද අපි නිරන්තරයෙන්ම මේ සමාජයේ හැසිරෙද්දී ඉතින් අපි පුළුවන් තරම් අපේ දුරුගුණ වහගන්න ඒවා පෙන්වන්න නැතුව ඉන්න ප්‍රකාශ නොකර ඉන්න ඒ වෙනුවට නැති ගුණ පෙන්වන්න කරන දැඟලිල්ලක් තමයි තියෙන්නේ. මොකද හුඟක් වෙලාවට ඉතින් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි දුමු අපි රැකියාවකට යන්න ඉල්ලුම් පත්‍රයක් දාද්දි. ඉතින් අපි රටේ නැති දේවල් ඉතින් ඔකට ලියනවා අපේ මේ දක්ෂතාවය තියෙනවා මේ දක්ෂතාවය තියෙනවා අර දක්ෂතාවය තියෙනවා මේ දක්ෂතාවය තියෙනවා අහවල් පළපුරුද්ද තියෙනවා මේ පළපුරුද්ද තියෙනවා අර ගුණය තියෙනවා මේ ගුණය තියෙනවා කියලා ඉතින් අපි පුළුවන් තරම් අපි හුවා දක්වන්න උත්සාහන්ත වෙනවා. මෙතන මේ ඇත්තද ප්‍රකාශ කරන්නේ එහෙම නැත්නම් තවත් කෙනෙක්ව රැවටීම අතිශයෝක්තියක්ද අපි මේ ප්‍රකාශ කරන්නේ. එහෙමත් නැත්නම් අපි යම්කිසි වැරද්දක් අපේ අතෙන් සිද්ධ වුනහම. ඉතින් මේ වැරද්ද හෙලිකන්නවා වෙනුවට පුළුවන් තරම් අපි මේ වරද වහන්නද උත්සාහන්ත වෙන්න. කියලා එහෙනම් අපිට පොඩ්ඩක් බලන්න පුළුවන්. අපි වරද වහන්න බොරු 100ක් කියනවා වරද වහන්න විවිධ විදිහට කපට විදිහට හැසිරෙනවා නම් ඒ කියන්නේ අපි සනිකරම මේ මායා සාටේය වලට රැවටිලා මායා සාටේය වලට අහු වෙලා තමයි ඉන්නේ. කියන්නේ මායාකාරී ගතියකට කපටි ගතියකට අපි අවනත වෙලා ඒකේ වහල් භාවයට පත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට අපි හිතනවා මේ දේවල් අනිත් අයට තේරෙන්නේ නැහැ කියලා. අපි තවත් කෙනෙක්ව රවට්ටනවා. එහෙම නැත්නම් තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි තවත් කෙනෙක්ව අන්දන්න හදනවා. අපි අපි හිතනවා අනිත් කෙනාට ඒවා තේරෙන්නේ නැහැ කියලා. සමහරවිට මුලදී තේරෙන එකක් නැහැ. නමුත් ප්‍රඥාවන්තයෙක් නම් වැඩි කාලයක් නොගිහින් තේරුම් ගන්නවා මේ මිනිස්සයා මේ මාව රවට්ටනවා. මේ මිනිස්සයා මාව අන්දනවා කියලා මේ අනිත් කෙනා තේරුම් ගන්නවා. හැබැයි ඉතින් මේකේ තියෙන ලස්සනම කොටස තමයි එයා සමහරට තේරුම් අරගෙන එයාත් ඉතින් ඇඳ ගත්තා වගේ රැවටිච්ච වගේ ඉන්නත් ඉඩ තියෙනවා. හැබැයි රැවටිලා නෙමෙයි නිකන් එයා අත්හැරලා දානවා මෙයාව හදන්න බෑ. මෙයා නිකන් මේ මාව රවට්ටන්නයි හදන්නේ. තේරුමක් නැහැ. ඉතින් රැවටිච්ච විදිහට මාත් ඔහි ඉන්නවා කියලා ඉන්නත් පුළුවන්. මොකද හුඟක් වෙලාවට අපි හිතුවට අපිට පුළුවන් කියලා අනිත් අයව රවට්ටන්න. හුඟක් වෙලාවට මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ ජීවත් වෙනවා හිත ගැන අවබෝධයක් තියන අය ජීවත් වෙනවා ඒ නිසා අපි හැරෙනකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි කතා කරනකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපේ කතා ස්වරූපයෙන් හැසිරීම් ස්වභාවයෙන් තවත් කෙනෙකුට කියන්න පුළුවන් මෙයා මොන විදිහේ ආකල්පයකින්ද දැන් කටයුතු කරන්නේ මොන වගේ ක්ලේශයක්ද යාගේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ඔබ උනාම්ද මේ ක්ලේශයක් ක්‍රියාත්මක වෙලාද මේ වගේ කතාවක් කරන්නේ කියලා යාට විනිවිද බලන්න පුළුවන්. අන්න ඒ බඳු තත්වයකදී අපි ඇත්තටම හරීම නිකන් නිරෝධින් තමයි කටයුතු කරන්නේ. මොකද ඉතින් අනිත් කෙනා දන්න හොඳට මේ මොකද්ද කරන්න කියලා. නමුත් අපි හිතන්නේ අපිව තේරෙන්නේ අපි හිතන්නේ යා රැවටිලා. අපි හිතන්නේ යා මේ මම කරන මේ රඟපෑමට මේ රැවටිලා නැත්තම් ඇඳගෙන තමයි එයා ඉන්නේ කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි අපි මේ තවත් කෙනෙක්ව රවට්ටන්න යනකොට මුලින්ම රැවටෙන්නේ අපි. මොකද අපි අපිවම රවට්ටගෙන අපේ යහපත් ස්වභාවය, අපේ නිවර්ද ස්වභාවය, අපේ අව්‍යාජ ස්වභාවය හෙළි නොකර අපි නිකම් ව්‍යාජ විදිහට, කපටි විදිහට කටයුතු කරනවා නම් ඉතින් එතෙන්දී අපිමයි රැවටලා ඉන්නේ. අපිට තේරලා නැහැ මේ අපි කෙලෙසයකට අහු වෙලා ඉන්නේ කෙලෙසයක් අපිව අවනත කරගෙන ඉන්නේ කෙලෙසයක් අපිව වහල් භාවයක යොදාගෙනයි ඉන්නේ කියලා අපිට තේරෙන්නේ අපි හිතනවා මේ මේ තවත් කෙනෙක් කරවට්ටන්න පුළුවන් අපේ දුර්ගුණේ වහගන්න පුළුවන් අපි බොහොම සුදනෙක් වගේ සත්පුරුෂයෙක් වගේ පෙනී හිටින්න පුළුවන් කියලා ඉතින් අපි කටයුතු කරනවා නමුත් එතෙන්දී අපි දැන දැනම අර කෙලෙසයට අහු වෙලා කෙලෙස් වල වහලෙබ් බවට පත් වෙලා කියන එක අපිට අමතක වෙනවා ඒ නිසා අපි මේ දේවල් හොයලා බලද්දී අපේ හිතේ තියෙන්න ඕන එක්තරා අන්දමක නැඹුරුවක් මම පුළුවන් තරම් මේ මගේ ඒ සැබෑ ස්වરૂපයම හෙලි කරගෙන ජීවත් වෙනවා. එහෙම නැත්නම් මම නිකන් රඟපාන්න යන්නේ නැතුව ඉන්නවා. ක්ලේශයක් තියෙනවා නම් ඒක සත්පුරුෂයෙක් ඉදිරියේ මම හෙලි කරනවා. මගෙන් අතෙන් වැරද්දක් වුණා නම් ඒ වැරද්ද මම සත්පුරුෂයෙක් ඉදිරියේ හෙලි කරනවා. වරද වහගෙන සුදණෙක් වගේ ජීවත් වෙනවා වෙනුවට සත්පුරුෂයෙක් ඉදිරියේ තවදුරටත් වැරදි නොකිරීමේ අදහසින්, නිවැරදි වීමේ අදහසින්, මාව හදාගැනීමේ අදහසින් මම මේක හෙලි කරනවා කියන අන්න ඒ බඳු ආකල්පයක් අපි ගාව තියෙනවා නම් ඊටාම් වටිනවා. ඇත්තටම පින්වත්නි මේ බඳු ආකල්පයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෝසම්බිය සූත්‍රයේදී මේ සෝතාපන්න තත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ තියෙන ලක්ෂණයක් වශයෙන් යා දේශනා කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ යම්ස කෙනෙක් සැබෑ ලෙසම සෝතාපන්න මට්ටමකටපත් වෙලා නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා කොයි වෙලාවකවත් එයා වැරද්ද සංගවන්නේ එයාගේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. කයෙන් වචනයෙන් හිතෙන් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරද්ද සංගවන්නේ වැරද්ද වහන්න උත්සාහත් වෙන්නේ වැරද්ද වහගෙන කපටි විදිහට කටයුතු කරන්න යා උත්සාහත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අවස්ථාවක් ලැබුණ ගමන්ම සත්පුරුෂයෙක් ඉදිරියේ මේ වැරද්ද හෙලි කරනවා. මගේ අතින් මේ මේ වැරද්ද සිද්ධ වුණා කියලා බොහොම අවංකව නිහතමානීව ඒ වැරද්ද හදාගන්නා උවමනාවෙන් තවත් සත්පුරුෂයෙක් ඉදිරියේ ගිහිල්ලා ඒ වරද හෙලි කරනවා. ඒ නිසා අපි මේ දේවල් කතා කරද්දී සෑහෙන ගැඹුරකට ඇත්තටම යන්න පුළුවන්. මොකද මේ විවිධ කෙලෙස් අපේ හිතේ පහළ වෙනකොට හුඟක් වෙලාවට වෙන්නේ අපි ඒවා කෙලෙස් බව හඳුනන්නේ නැති නිසා. එහෙමත් නැත්නම් මේ හිත ගැන අපි අවධානයෙන් නොසිටින නිසා. දන්නේම නැතුව ඒ කෙලෙස් පහළ වෙලා අපිව සෑහෙන ඈතකට අරගෙන යනවා. සෑහෙන රඟපෑමක් අපි කරනවා. සෑහෙන්න අනිත් අයව රවට්ටන්න අපි ක්‍රියාත්මක වෙනවා. අනිත් අයතෙන් සමහරවල් රැවටෙනවා. ඉතින් ඒ හරහා විවිධ දේවල් සිද්ධ වෙනවා. නමුත් ඉතින් දන්නේම නැහැ අපි මේ කෙලෙස් වල වහලෙබ් බවට පත් වෙලා තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට පින්වත් එහෙනම් අදත් අපි සාකච්ඡා කළේ මේ හිතේ පහළ වෙන විවිධ කෙලෙස් සම්බන්ධයෙන් ඉතින් මේවා ගැන කතා කරද්දී දැන් අද අපි කතා කරපු මේ ඔය මකු බව පලාසය ඉස්සා මච්චරිය මායා සාඨේය කියන මෙන්න මේ කෙලෙස් දහමේ සඳහන් වෙනවා අතරම අටුවාවේ සඳහන් වෙනවා යම්ස කෙනෙක් සෝතාපන්න මට්ටමටපත් වුනහමයි ඉවත් වෙන්නේ කියලා. එතකන් අපේ හිතේ මේවා ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම අන්තිමට මතක් කරපු ඒ මායා සාටේය වගේ කෙලෙස්. එතන තියෙන්නේ අර තමන් තව කෙනෙක් රවට්ටන ගතියක්, කපටිකමක් යෙදවීමක්, තමන්ගේ දුරුගුණ වසා ගැනීමක්, හෙලි නොකර සිටීමක්. නමුත් සෝතාපන්න මට්ටමේදී භාගතුන් වහන්සේ එයාගේ තියෙන ගුණයක් වශයෙන්, ditthi සම්පන්න පුද්ගලයෙක්ගේ තියෙන ගුණයක් වශයෙන් හෙලි කරනවා කිසිසේත්ම එයා තමන්ගේ වරද වහගන්නේ නැහැ කියලා. වරද වහගෙන සුදනෙක් වශයෙන් පෙනී සිටින්නේ නැහැ. සෝතාපන්න කෙනෙක් තමන්ගේ අතින් යම් වරද්දක් සිද්ධ වුණා නම් ඒක අනිවාර්යෙන් හෙලි කරනවා කියලා ගුණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි ඉස්සා මච්චරිය ඊර්ෂ්‍යාව මසුරුකම කියන එකත් එයා තුල නැහැ කියලා මේ සාමාන්‍යයෙන් කියනවා. ඒ කියන්නේ තවත් කෙනෙක් තමන්ගේ දෙයක් භුක්ති විඳිනවා දැකලා දැන් එයාගේ හිතේ අප්‍රසාදයක් අපහසුතාවයක් ද්වේෂයක් පහළ වෙනව වෙනුවට එයා මේ තවත් කෙනෙක් තමන්ගේ දෙයක් පරිහරණය කළා දැකලා ප්‍රසාදයක් පහළ කරගන්නවා. සතුටක් පහළ කරගන්නවා. මුදිතාවක් පහළ කරගන්නවා. ඊළඟට මකු බව පලාසය කියන ඒවා ඒ කියන්නේ හිත තවත් කෙනෙකුගේ ගුණයක් පහත් කළ සැලකීම එහෙමත් නැත්නම් කළ හොඳ හැලුවට ලක් කිරීම ඔන්න ඒ වගේ දේවල් වෙනුවට හරීම එක්තරා අන්දමකින් කියනවා කෘතවේදීත්වයක් මුරුදු බවක් මොලොක් බවක් තවත් කෙනෙකුගේ ගුණයක් සාදු කියලා අනුමත වෙන ගතියක් ඒ ගුණයට අවනත වෙන ගතියක් සත්පුරුෂ ධර්මයකට අවනත වෙන ගතියක් කල්යාණ මිත්‍ර සම්පත්තියකට නැඹුරු වෙන ගතියක් අන්න වගේ ලක්ෂණ පෙන්눔 කරන බව ඇතම් සූත්‍ර වලින් දේශනා කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ කියලා තමයි කියන්නේ මේ සාමාන්‍ය පෘථග්ජනයාට. ඒ කියන්නේ මේ සත්පුරුෂ ධර්මයන් කෙරෙහි යාගේ තියෙන අදක්ෂතාවයක් ඒකට නැඹුරු නොවීමක් ඒ ගැන කිසි උනන්දුවක් නැති ගතියක්. නමුත් ඒ වෙනුවට ආර්ය ශ්‍රාවකයෙක් පෙන්වන්නේ සත්පුරුෂ ධම්මේ කෝවිදෝ ඒ කෙරෙහි දක්ෂතාවයක් ඒ පැත්තට නැඹුරු වීමක් ඒක කරන්න උත්සාහවන්ත වීමක් ඒක දැන් කිරීමක් ක්‍රියාවත් කිරීමක් වශයෙන් පෙන්වනවා. ඒ වගේමයි අර සත්පුරුෂයක් මේ සත්පුරුෂයන් කෙරෙහි එක්තරාන්දමක අවනත භාවයක් ඒ පැත්තට නැමී සිටීමක් අවනත වීමක් ඒ වගේ පැති දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ අපි මේ භාවනා කරද්දී අපි නිකන් පැයක් වාඩි වෙලා පැයක් සක්මන් කළා කියන පමණින් නෙමෙයි මෙතෙන් දැන් අපි යන්න ඕනේ. දැන් එහාට ටික ටික ගැඹුරට යන්න යන්න විපස්සනාවක් වඩන්න වඩන්න. අපි කොහොමද අපේ හිත තව ටිකක් නික්ලෙස් නික්ලේශී කරගන්න. තව ටිකක් පිරිසුදු කරගන්න. යම් යම් කටයුතු වල අපි එදිනදා කටයුතු වල නිරත වෙනකොට එදිනදා ජීවිතයේ යම් යම් අවස්ථාවන්ට අපි මුහුණ දෙනකොට කොහොමද අපේ මේ හිත හැසිරෙන්නේ කියලා එහෙනම් බලන්න එක්තරා හැකියාවක් අපි ඇති කරගත යුතුයි. ඒ කියන්නේ මේ භාවනාව කියන එක දැන් යෝගාවචරයේ මුලදී තමයි ඔය පරයන්කයකට සක්මනකට පවණක් සීමා කරගන්නේ. පස්සේ පස්සේ ආගේ ජීවිතේම භවනාවක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් එයා උදේ නැගිට්ට මොහොතේ වමන් පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම එක්තරා අවධානයකින් තමයි තමන්ගේ හිත ගැන ඉන්නේ. ඒ බඳු අවධානයකින් ඉන්නවා නම් එයාට එතකොට අහු වෙනවා. එයාට ඉක්මනටම වැටහෙනවා දැන් යම් මොහොතකදී යම් අවස්ථාවකදී යම් සිදුවීමකදී කොහොමද හිත ප්‍රතික්‍රියා දක්වන්නේ. හිත කෙලෙස් වලට අහු වෙලාද? එහෙම නැත්නම් හිත නික්ලේශී බව තුළ රැඳී සිටමින්ද මේ කටයුතු කරන්නේ. ඒ දේවල් ඉතින් බලන්න නම් අපි අවධානයෙන් ඉන්න ඕනේ. අපි හිත ගැන අවදියෙන් ඉන්න ඕනේ. ඒකත් එක මොහොතකදී නෙමෙයි මුළු දවස පුරාම අපි අවදියෙන් ඉන්න ඕනේ. හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඇත්තටම දැන් ඒකත් අර දැන් අද අපි මේ අන්තිමට කතා කළා වගේ මේ කෙලෙස් දුරු වීමක් සෝතාපන්න මට්ටමකදී දේශනා කරන භාගතුන් වහන්සේ ඒ කොසම්බි සූත්‍රයේදී දේශනා කරනවා ඒ යෝගාවචරයේට පුළුවන්කමක් තියෙනවා නම් කෙලස් කෙලස් වශයෙන් හඳුනා ගන්න. පරිඋත්ථාන මට්ටමේදී මට්ටමට පැමිණි ක්ලේශයක් කිසිසේත්ම එයාට හොරෙන් නැත්තම් එයාට සැඟවිලා එයාට නොතේරි විතික්‍රම මට්ටමටපත් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ කියන්නේ සෝතාපන්න මට්ටමක් යම්ස කෙනෙක් භුක්ති විඳිනවා නම් ඇත්ත වශයෙන්ම සෝතාපන්න භවකටපත් වෙලා නම් ඒ කියන්නේ එයාගේ පරිඋත්ථාන කෙලෙස් අනිවාර්යෙන් මෙයා දැනගන්නවමයි. කියන්නේ එයාට එයාට නොදැනී එයාට නොපිනී එයාගේ සතියට හසු නොවි පරිඋත්ථාන මට්ටමකට ක්ලේශයක් එන්න බැහැලු. ඉතින් කියන්නේ නිරන්තරයෙන් මෙයාගේ හිත ගැන එයාට අවධානයක් තියෙනවා යම් සංවේදී බවක් තියෙනවා කෙලස් කෙලස් වශයෙන් හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. සමහරට තියෙන හැකියාව තියෙද්දිත් කෙලස් යන්න පුළුවන් විතික්‍රමන මට්ටමකට. මොකද ඒ කියන්නේ එච්චරට ක්‍රේෂය බලවත් වෙන්න පුළුවන්. හැබැයි ඒත් දැන දැන. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ හිතේ කේන්තියක් පහළ වුණා. යම්ස කෙනෙක් ගැන අප්‍රසාදයක් පහළ වුණා. ඒ ගැන අපි දැන් තේරුණා. දැන් ඔන්න හිතට කේන්ති ආගෙන එන්නේ. ඔන්න කේන්ති ගියා. හැබැයි ඒක නවත්ත ගන්න බැරුණා. ඔන්න බැන්නා. යම්සේ තද බල විදිහකට දරුණු විදිහකට ප්‍රකාශයක් කළා. හැබැයි දැන දැන. තාම ඉතින් අර සම්පූර්ණයෙන්ම ද්වේෂය දුර වෙලා නැහැ. මේ කතා කරන්නේ සෝතාපන්න මට්ටම. නමුත් දැන දැන තමයි මේ වැරද්ද සිද්ධ වුනේ. හැබැයි ඉතින් ඒ වෙලාවේදී සමහරලාවට එයාට පස්සේ එහෙම වැරද්දක් සිද්ධ වුණා මම ඉක්මන් වුණා වැඩි කියලා සමාව ගන්න මට්ටමකට උනත් එන්න ඉඩ තියෙනවා. මොකද එයා වැරද්ද සංගවන්නේ නැහැ. ඉතින් අන්න වගේ අපිට මේ කෙලස් ගැන කතා කරද්දී ගුණයක් දියුණු කරනකොට සතිපට්ඨානයක් වඩනකොට කොයි අන්දමින්ද මේ කෙනෙක් හිත දිහා බලබලා තමන්ව තව තව නිවැරදි කර කර පිරිසුදු කර කර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිහා. ඔන්නේ සත්තානං විසුද්ධිහා කියන කොටස. මේ හිතේ බලපවත්වන විවිධ කෙලෙස් වලින් මේ හිත දැනටම කෙලසිලා තියෙන්නේ. ඉබඳු කෙලසිච්ච හිතක් තමයි එහෙනම් මේ විසුද්ධියකට පිරිසුදු කිරීමකට ලක් කරන්න තියෙන්නේ. මේ වස්ත්‍රයක් පිරිසුදු කරනවා වගේ එහෙනම් අපේ හිතත් පිරිසුදු කරන කටයුත්තක් ක්‍රියාවලියක් අපි අපේ විසින්ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා.